අපේ දහම් සෙවනේ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ මට ඉතින් දැනෙන්නේ මේ එක එක දේවල් වල ගුණයන් කියන්න මම උත්සාහ කරන්නේ මේ ධර්ම සාකච්ඡාව සහරහා ලබාගෙන තියෙන මේ මාතෘකාව සතිය සම්බන්ධ කරගත්තු. දැන් අපි දන්නවා මේ තණ්හා ගඟක් තමයි අපේ ජීවිතේ පුරා ගලාගෙන ගලාගෙන අපි වැඩගෙන සංසාරයට යන්නේ. එතකොට ඒ තණ්හා ගඟ දැන් මට මතක හැටියට අජිත සූත්‍රයේ ඒක කියන්නේ දැන් ප්‍රඥාවෙන් තමයි මේක වියලලා දාන්න තියෙන්නේ මේ තණ්හා ගඟ. ප්‍රඥාවෙන් මේක වියලලා දාන දවස වෙනකන් යම්කිසි ආවරණයක් සලසන්න පුළුවන් වෙන්නේ සතිය තුල. සතිතේ sannivarana. ඉතින් සතිය තුල ඒ ආවරණය හරි විචිත්‍රවත් ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව හරහා ඒ කියන්නේ සතිය කියන්නේ නිකම්ම නිකන් හැමදාම අර ඩෑම් එකක් බඳලා වර්ණය කරගෙන ඉන්නවා විතරක් නෙවෙයි. ක්‍රමානුකූලව, අවස්ථානුකූලව නුවණ මතුකරනද ඒ කියන්නේ දැන් අපි අවස්ථානුකූලව ප්‍රඥාවට හැසිරෙන්න අවශ්‍ය පසුබිම හදන්නත් මේ සතියම තමයි ධර්මතාවයක් වෙලා කටයුතු කරන්නේ කියලා අද මුගක් මට පැහැදිලි වුණා. ඒ කියන්නේ දැන් අවස්ථානුකූලව අතීතයෙන් ගේන්න ඕනේ අත්දැකීමක් ගේනවා. ප්‍රඥාවට නැගිටින්න අවශ්‍ය පරිසුබිමත් හදනවා. මේ දෙකම මේ සතිය ලස්සනට කරනවා. ඒ කාරණා දෙකම පිළිබඳව මට අද ස්වාමීන් වහන්සේගේ ඒ කරුණු කාරණා පැහැදිලි කිරීමත් එක්කලා බොහොම වටිනාකමක් දැනුණා ඒකේ. ඉතින් මේ ගොඩක් වෙලාවට දැන් මේක මේක පැහැදිලිවම මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ කතා කරේ මේ අතීතයේ ඔය නිකන් සාමාන්‍ය මතකයට නැగిලා එන මත ආවර්ජණය වෙන ඒ ස්වභාවය නෙවෙයි මේක. ඒක පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ. ඒ කරුණ අතීතයේ ඔය සත්ත්ව කොට්ටාස පුද්ගල කොට්ටාස වල සත්ත්ව පුද්ගල රුචි අරුචිකම් ඒ වගේ තියෙන කුසල මේ අර බැඳිච්ච ගති ඒවා මතක් වෙන එකක් නෙවෙයි මේ තියෙන්නේ. මෙතන ක්‍රියාත්මක වෙච්ච ධර්මතාවයට මේ තේරුම් ගැනීමේ අවස්ථාව උදා කරලා දෙන ජයග්‍රාහී අවස්ථාවක් කියලායි මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. අපි සානන්සගේ අසෙති අසල්සෙතිම තමයි සිහිපත් දැන් අපේ හරෝ කිව්වා වගේ ඇත්තටම දැන් මේ සතිය අපේක්ෂ කරන දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දැන් කින්සුකෝපම සූත්‍රයේදී අර නගරය පිළිබඳව උපමාව දේශනා කරනවා එතකොට මේ නගරයේ ద్వාර හයක් තියෙනවා ඒ ద్వාර හයම ආරක්ෂා කරන ඉතාම දක්ෂ විචක්ෂණ ద్వාරපාලකයෙක්. එතකොට ඒ ద్వාරපාලකයාගේ ස්වභාවය තමයි නුසුදුසු කාටවත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. සුදුසු අයට විතර ඇතුල් වෙන්න දෙන්න. එතකොට ඒ සුදුසු නුසුදුසු බව තීරණය කරන්නේ මේ දැන් එන ස්වરૂපය මත විතරක් නෙමෙයි. ඒ සම්බන්ධව සමස්ත අතීත තොරතුරුත් එක්කම තමයි මේ මේ කාරණය ඇතුල් කරන්න මේ පුද්ගලයා ඇතුළට යවන්න සුදුස්සෙක්ද නැද්ද කියලා තීරණය ගන්න. ඉතින් අන්න ඒ වගේ සතිචෛතසිකයේ විසින් වර්තමාන ස්වરૂපයක් දකිනවා අතීත ගති ලක්ෂණ හරියට ආවර්ජනා කරමින් හොඳට මනරලා කියලා මිසි තීරණය ගන්න. ඒ කියන්නේ සම්පජඤ්ඤය අවදි කරන්න අවශ්‍ය සම්පූර්ණ පසුබිම අපේ අනු සිහිපත් කළා වගේ සතිය විසින් තමයි ඇති කරන්නේ. එහෙමයි බව පින්සිට දෙනවා අපේ අරට අපේ කාරණා මතු කළාට.